යට ගිය දවස සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් 1969 වසරේ පෙබරවාරි මාසයේ 4 වන දින ප්‍රචාරය කරන ලද 1948 නිදහස මාතුතු හැටි වැඩසටහන අද යටගිය දවසින් ඔබේ ශ්‍රවණයට Thank you. 1948 නිදහස් උත්සවය මාදුටු හැටි මට අද වගේ මතකයි 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා. එතකොට මගේ වයස අවුරුදු 16ක් විතර ඇති. වෙනද වගේම එදා උදෙත් කුරුළු ගීමට ඇහුණා. දින කිහිපයක ඉඳන් මං ආසාවෙන් අහන් හිටියේ. ඈත කෝලක ගුවේ නාදය එදත් මට ඇහුණා. නමුත් වෙනසක් තිබුණා. එදා උදේ බොහොම කලින් අම්මා නැගිටලා කිරිබත් පිළියෙල කළා පන්සල් යන්න ලෑස්ති කරලා තිබුණා. මටත් ඒ නිසා කලින් අවදි වෙන්න වුණා. අපේ ගමේ විතරක් නෙවෙයි මුළු ලංකාව පුරාම සෑම ගමකම පන්සල්වල ඉදා නිදහස් දිනේ නිමිත්තෙන් විශේෂ උත්සව සූදානම් කළා තිබුණා. පන්සල්වල විතරක් නෙවෙයි හැම ආගමික ස්ථානයකම නිදහස් නිමිත්තෙන් විවිධ උත්සව පැවැත්වුණා. ගමේ පන්සල්වල රැස්වුණු ජනතාවට පන්සලේ හාමුදුරුවෝ නිදහස කුමක්දයි කියලා හඳුන්වලා දුන්නා. නිදහස් ලංකා මාතාවගේ වගකීම් වඩා බාහිර දూరుවන අන්දම එදින ක්‍රියා දෙනු ලැබුවා. මා සංගරත්නය වෙනුවෙන් එදින උදේ නිදහස ගැන ජාති අමතා ගුවන් විදුලියෙන් අතිගරු රමුක්වැල්ලේ ශ්‍රී ධම්මරක්කිත සෝභිතාබිදාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මහා නායක හිමියන් වහන්සේ කළ අනුශාසනය මට අද වගේ මතකයි. තරුණයෙනි අනාගත භාරය පින්නතුන් අතේ අද පටන් අපි ස්වාධීන ජාතියක් වෙමු. කෑම ටිකක්, ඇඳුම් ටිකක්, අනිකෙකුගෙන් නැතිනම් වෙන රටකින් ලබා ගන්නා තුරු නියම වශයෙන් අපි ස්වාධීනත්වයේ ලැබියෝ නොයමු. තරුණයනි, තමන්ගේ රට, තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම දියුණු කර ගැනීමට දැන් ප්‍රස්තාව ලැබුණු බව සිතා නිකරුණේ කාලය නොගෙවා අනුන්ගේ දේ කඩාවඩා ගන්නට නොසිතා ධාර්මික රැකී රක්ෂාදී සීනත්වයේ ඇතිකර ලක්මව සැනසීමට අදපටන් උත්සාහ වැඩි යුතු බව ඉතා කරුණාවෙන් ප්‍රකාශ කරමි. ප්‍රත්‍යඥ මිනිසුන් අතර යම් යම් ප්‍රමාද දෝෂ ඇතිවීම පුදුමයක් නොවේ. එය ස්වාභාවික සිද්ධියකි. එහෙයින් එවැනි දෙයක් ඇති වූ විට එයට ඉක්මන් නොවි ඉතා කරුණාවෙන් ඒ වැරද්ද පෙන්වා දී ආයති සංවරය ඇති කරවා ඔවුනොවුන් ජීවුනුව සලසා ගත යුතු වෙයි. එසේ නැතිව යමකුගේ සුළු වැරද්දක් දුටු කෙනෙහි මෙයින් ඔහු භංග කර දමනයි සිතා සමර්ථකමක් ලෙස සිතා ලොව පුරා ඇතනසේ හඬගා කියමින් නින්දා පරිභව බිනීම ලාමක අදහස් ඇත්තන්ගේ සිරිතකි. එය ඔවුනොවුන්ගේ පිරිහීමට මිස කිසිසේ දියුණුවකට හේතු නොවේ. එහෙයින් අපාද ලබන නිදහසින් රට දියුණු කරගෙන වාසනාවන්ත මිනිසුන් ලෙස ජීවත් වීමට නම් බුද්ධාගමේ පදනම වූ කර්මඵල විශ්වාසයේ හොඳින් සිත්හි ඇති කරගෙන අන්‍යෝන්‍යන්ට ඊර්ෂ්‍යා කිරීමේ අයහපත් කුරුද්ද දුරින් දුරු කර ධාර්මිකව ජීවත් වෙමින් එකාමින් සමගි සම්පන්නව විසිය යුතු වෙයි. එසේ වූත් පමණක් මේ නිදහසෙන් රටට වැඩක් වෙනවා විනා රට ભેද, පන්ති ભેද, පක්ෂ ભેද, ಜಾති ભેද ආදී ඉදිරිපත් කර සමසිතැඟි ඉතු කරගෙන එක එක ඉස්මතු වීමට දැඟලුවොත් මේන් කිසි වැඩක් ඉදිනවන බව කාටත් තේරුම් යා යුතුය. ලක්කටි සෑමදෙනම මේ කරුණ කොයිවත් හොඳින් කල්පනාවටගෙන අතීතයේ මින් සමෘද්ධිමත් වාසනාවන්ත අපරාධීන ලංකාවක් ඇති කර ගැනීමට අද පටන් සනිසුහන් කරගෙන උත්සාහවත් වෙත්වා ලංකාවට නිදහස ලැබුණත් ඒ ගැන කිසිම අවබෝධයක් අපි ළඟ තිබුණේ නැහැ අපට ලැබුණු නිදහස කුමක්ද යන්න සියලු දෙනාම ප්‍රශ්න කරන්න වුණා අපිට જાතියක් වශයෙන් පෙනී සිටීමේ අවසරය ලැබීම නව නිදහස නිසා අපට අත්තුණු වාසනාවක්. නිදහස ලබන්නට පෙර අපද වෙනත් යටත් විදේශීය වැසියන් වගේ බ්‍රිතාන්‍යයේ යටත් වැසියන් හැටියට සැලකනු ලැබුවේ. නිදහස් උත්සවය නිමිත්තෙන් එදා අතිකරු එඩ්මන් පීරිස් හලාවත බිෂප්තුමා විසින් ගුවන් විදුලියෙන් කළ කතාවක මේ කරුණු පැහැදිලි කළා. ලංකා ආණ්ඩුව විදේශිකයින්ට මේ අවස්ථාවේදී මා හඳුන්වා දුන්නේ සිංහල දෙමළ හෝ ලාංකික යන ජාතික නාමයකින් නොව British subject by birth හෙවත් උත්පත්තියෙන් බ්‍රිතාන්‍ය යටහත් වැසියකි යන විවරයෙන් මේ මේ තාක්ම අන්‍ය ජාතිකයන් අතරේ අපි නිර්නාමික ජනපිරිසක් වූවද දැන් ලැබී තිබෙන ස්වාධීනත්වය හෙවත් නිදහස හේතු කොටගෙන ආත්ම ගෞරවය ඇතුව විදේශකයන් මැදෙහි කුඩා වූවත් එක්තරා ජාතියක් හැටියට පෙනී සිටින්නට අපට පුළුවන්. ශ්‍රී ලංකා ද්වීපය නැවත ස්වාධිපත්‍ය ජාතියට මාතෘ භූමිය වී සිටින. එබැවින් පොඩි සේසක් නංගෝ බෙර පතුරුවමින් ගී කියමින් සාධනාදයෙන් ගෙගුම් දෙමු මේ උතුම් දවස දකින්නට අපට වරය දුන් දෙවි මහත්මයාණන් වහන්සේට දෝස් බැල හදපතලින් සුසි දෙමු නිදහස ලැබීම නිසා ලෝකේ ඕනෑම තැනකට ගිහිල්ලා මම සිංහලෙක් කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් කමක් අපට ඇති වුණා. ජාතික මුද්‍රාවකින් අප හැඳින්වීමට සුදුසුසන් වුණේ අපි දිනාගත් මේ නිදහස නිසායි. එක්සත් රාජධානිය සතුව පැවති බලතල අපට ලැබිලා ලංකාව අලුත් ඩොමිනියන් රාජ්‍යක තත්ත්වය ඇතිව ලංකාව පාලනය කිරීම අපගේම වගකීම වීමත් මේ නිසා අපට ලැබුණු තවත් වරප්‍රසාදයක්. අපට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආසනයක් ලබා ගැනීමේ වරම අත්ුණෙත් මේ නිදහස නිසායි. අපේ ජාතිය වෙනුවෙන් වෙනත් රටවල් සමග තානාපති සම්බන්ධකම් පිහිටවල ඒ රටවල් සමග වඩා කිට්ටු සම්බන්ධයකින් සහ සහ ජීවනයකින් ජීවත් වීමේ වාසනාවත් අපට නිදහස නිසා ලැබුණා. 1948 පෙබරවාරි මාස 4 වෙනිදා මුළු ලංකාවම එකම මගුල් ගෙයක සිරිය ගත්තා. අද ලංකාව පුරාම ආගමික, ජාතික, සංස්කෘතික උත්සව පැවැත්වුණා. නිදහස අපට පවරා දීමේ මූලික නිල කටයුතු ඉටු වූයේ කොළඹදී පෙබ්‍රවාරි මාස 4 වෙනිදා උදේ 7:30ට යෙදුණු සුබ මොහොතෙන් එවකට ලංකානුකාර පදවියේ සලූ හෙන්රි මංක් මේසන් මුවර් රජවාසලදී නිදහස් ලංකාවේ පළමු අග්‍රාණුකාරතුමා හැටියට දිනුම් දුන්නා. ලංකා ඉතිහාසයේ මේ වැදගත් අවස්ථාවට තමාට සහභාගී වීමට හැකියවීම එතුමාගේ වාග්යක් බව සහෙන්දු එදා තම දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව ගුවන් විදුලියෙන් කළ කතාවේදී පළ කළා. in Seattle this morning, I took the oath of office as Governor General at Queen's House in the presence of members of my cabinet. The salute of guns, which marked the brief ceremony, ලංකාවට නිදහස ලැබීමෙන් භාවිත පැවරී ඇති වගකීම් සහ බලතල මම දනිමි. ඊටම සුහද සාකච්ඡා මගින් මේ தත්ත්වය ලබා ගැනීමට හැකි වීම ගැන මම ප්‍රීතියි. ලෝපුරා රටවලින් මේ ඓතිහාසික දිනය නිමිත්තෙන් ලංකාවට සුබ පැතුම් ගලා එයි. නිදහස් උත්සවවලට එංගලන්ත රජතුමා වෙනුවෙන් ග්ලොස්ටර්හි ආදිපාදතුමා හා දේවිය සහ වෙනත් විදෙස්තුතුමන්හි පැමිණීම අප උත්සවවලට අලංකාරයක් වනවා පමණක් නොව ඒ මගින් ලංකාව ඇති කරගන්නා සුහද මිතුරුදම් නිසා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආසනයක් ලංකාවට ලබා ගැනීමටද පහසු වනවා ඇත. බෙහෙද දුරලා සමගිව කටයුතු කිරීමෙන් සාමාන්‍ය ජනතාවටද නිදහසේ නියමඵල ලබාගත හැකි වෙතයි මම ප්‍රාර්ථනා කරමි. පිටරටවලින් අපට ලැබුණු සුබපැතුම් වලටද මම ස්තුතිවන්ත වෙමි. අග්‍රාණ්ඩකාරතුමාගේ දියුණුම් දීමේ උත්සවයෙන් අනතුරුව ලංකා ඉතිහාසයේ පළමු වරට නිදාස් ලංකා මාතාවට ගෞරව කිරීම සඳහා පවත්වන ලද රාජකීය ආචාර වෙදිමුර සංචාර කොටගෙන කොළඹ වරායේ එවිට නවතා තිබුණු නැව් ස්වකීය සීනු සහ නලා හඬවමින් මංගල ආචාර කරමින් නිදහස් ලංකාවට ජාත්‍යන්තර උපහාර දැක්වූ ආකාරයත් තවමත් මගේ කන්වල රැව් පිළිවෙල දෙන්නාසේ අපේ පළමුවෙනි නිදහස් උත්සවයේ මුල් තැන හිමුනේ ආගමික උත්සවවල වලටයි. නිදහස් දිනට පෙර දින රාත්‍රී කැලණියේ රජමහා විහාරස්ථානයේ පිරිත් සජ්ජායනයක් පවත්වා එය ගුවන්විදුලියෙන් ප්‍රචාරය කළා. ලංකාවේ ප්‍රථම අගමාත්‍ය ඩී සේනානායක මහතා පොල්වත්තේ ධම්මකීර්තිආරාමේදී ආගමික පුද පූජාවලට සහභාගී වුණා. මේ දින උත්සව පැවැත්ුණේ අප නිදහස ලබාගත් නිසා පමණක් නොව එක්සත් ලංකාවකද අදහස පෙරට කොටගෙන සෑම ක්‍රිස්තියානි කොට්ටාශයක්ම එක්ව වුල්ෆින්ඩෝල් දෙව්මැදුරේ පැවති සාමූහික ස්තුති පූජා දේවමේට අග්‍රාන්කාරතුමා සහ මං කාර්යාවත් සහභාගී වුණා. අතිගරු අග්‍රාණුකාරතුමා දියුරුන් දුන් විගසම නිදාස් ලංකා සංකේතය හැටියට තෝරාගෙන තිබුණු සිංහ කොඩිය අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරයේදී ඔසවනු ලැබුවා. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා හැටියට පත්වුණු අතිගරු ඩී.එස්. සේනානායක මහතා මෙදින නිකුත් කළ නිදහස් පණිවිඩයේ ලංකාවට නිදහස ලබා ගන්නා විට ලේ බිඳුවක දුනොසල්වා සාමකාමීව එම කටයුතු ඉටු කරගත හැකි වූයේ බුදුදහමෙන් අපට ලැබුණු ආభాසය නිසා බැව් පැහැදිලි කළා. අද දින විශේෂ උතුම් දිනයක් වූ ලංකාව රැකියෝ සියලු දෙනාටම සන්තෝෂ දින දිනයක්. අවුරුදු 2000 ගානක් විදහස් ජාතිය ප්‍රතිප අවුරුදු 400 ගානක් විදහසේ ආරක්ෂා කරන පිණිස අපේ මුතු මුත්තෝ සමගේ ජීවිතේ සුද කර ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වුණු ලංකාව අවුරුදු 100 ගානකට ඉස්සර ඒ ආරක්ෂාව ප්‍රවේශම් කරන්න බැරි නිසා ඉංග්‍රීසි දීප්‍රේත අපේ ලංකාව පාවා දෙන්න හේතු ඒ පාවා දී මේ අවුරුදු ගානක පස්සේ ආයෙ විදයක් අපේ ලංකාව ලාංකිකයින්ටම බාර දීම සත්‍යකතම අපේ අපි සියලු දෙනාටම බොහෝම සන්තෝෂ වූ දිනයක්. මම විශ්වාස කරනවා මේ ලංකාවට මේට ඉස්තර දිනක් ඇතුළත වුණා නම් මේට වැඩිය උතුම් දිනයක්. ඒ දිනේ නම් ලංකාවට බුද්ධ ධර්මයේ රැඳගන්ත හේතු දිනේ. ඊට පස්සේ මේ අපට ලැබෙන නිදහස අපි බුද්ධ විඳින්න නම් ඒ නිදහසේ බලාපොරොත්තු මොනවාද කියලා අපි සියලු දෙනාම කල්පනා කර කරගන්න උවමනාය. නිදහසක් උවමනා කරන්නේ ඒ රටේ ඉන්න සියලු දෙවියන්ගේ දුක අඩු කර සැප වැඩි කරන්ට මාර්ග සලස්ස ගැනීමයි. ඒ මාර්ග සලස්ස ගන්නට පුළුවන් වෙන්නේ අපි සියලු දෙනාම සහෝදර ප්‍රේමී අපි අපේ චිත්තනාගේ දීනගෙන කල්පනා කර පුළුවන් තරම ධෛර්යයෙන් අපි එක්කෙන අනිත් එක්කෙනාගේ දිනුව වැඩි කරගන්න වීර්යය කරනවා නම් ඒ නිදහස අපට බුද්ධ විඳින්න පුළුවන් වෙනක සාපේක්ෂයි. සිංහ කොඩිය ගයක් ගයක් පාසල් වල දෙන්නට උනා. ජාතික කොඩිය එසවීමේ උත්සව නොයෙක් තැන සංවිධානය කර තිබුණා. දිවයිනේ නොයෙක් පළාත්වල ළමා ක්‍රීඩා උත්සවත් එදින විශේෂ අංගයක් වුණා. නිදාස්තාර රෑ කොළඹ සහ පිටපළාත්වල විශේෂ ගිනිකෙලි ප්‍රදර්ශන පැවැත්වුවා. කොළඹ වරායේ ජල කිරුලාවකුත් පැවැත්වුවා. නුවරඑළිය ගම්පොළ වැනි කඳුකර පළාත්වල නිදහස්දා රාත්‍රී අවට ප්‍රදේශවල ජනතාවට නිදහස පළ කිරීමට දෝ කඳුකට උඩ ගිනි ගොඩවල් ගසා තිබුණා. අපේ ප්‍රථම නිදහස් උත්සවය පෙබරවාරි මාස 4 වෙනිදාට පමණක් සීමා වුණේ නැහැ. සති තුනක් පමණ ලංකාවේ නොයෙක් පළාත්වල නානා මාදිලියේ උත්සව සංවිධානය කර තිබුණා. හතරවෙනි දායින් පස්සේ කොළඹ පැවැත් වූ නිදහස් නිල උත්සවය පෙබරවාරි මාස 10 වෙනිදා පැවැත්වුණු පළමුවෙනි නිදහස් පාර්ලිමේන්තුව විවෘත කිරීම උත්සවයයි. දැනට නිදහස් මන්දිරයේ ඉදිකොට තිබෙන භූමියේ එදා ඉදිකර තිබුණු විශේෂයෙන් අලංකృత කළ తాවකාලික මන්දිරයකදී ප්‍රථම ලංකා නිදහස් පාර්ලිමේන්තු වාරය පැවැත්වුණා. ලංකා නිදහස් උත්සවවලට එංගලන්තයෙන් 6 වෙනි ජෝර්ජ් රජතුමා නියෝජනය කිරීමට මේ පැමිණියේ එතුමාගේ සොයුරු ග්ලොස්ටරී ආදිපාලතුමා. නිදහස් උත්සව පිළේ වැදගත්ම උත්සවය වුණෙත් නිදහස් ලංකාවේ පළමුවෙනි පාර්ලිමේන්තුවේ පළමුවෙනි සභාවාරයේ විවෘත කිරීමේ උත්සවයයි. රාජ්‍ය චාරිත්‍රානුව අත්‍යලංකාරයෙන් පැවැත්වුණු මේ උත්සවයේදී සිංහාසනයේ කතාව කළේ ආදිපාලිතුමා විසින්. Senators and members of the House of Representatives, by a royal commission issued by His Majesty the King, I have been commanded to visit this island, and on behalf of His Majesty, to declare the cause of opening a new session of the Parliament of Ceylon. ලංකාව අද පොදු රාජ්‍ය මණ්ඩලයේ නිදහස් රටක් වශයෙන් සමාජිකත්වය ලබන්නේ 1912 දී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමුවට ඡන්ද බලය ලංකා ජනතාවට ප්‍රදානය කරලා ඩොමිනියන් තත්ත්වයක් ලබා එම තත්ත්වයට සරිලන වැඩි වගකීම් සහ බලතල ඇතිව අද ලංකාව නිදහස ලබන්නේ ලංකාවේ සිටින අගමැතිතුමාගේ උපදෙස් අනුව සහෙන්රි මංක් මේසන් මුව ලංකාවේ ප්‍රථම අග්‍රාණිකාරතුමා වශයෙන් පත්පත් තිබේ. මගේ ආණ්ඩුව සමග සාමකාමී සාකච්ඡා පවත්වා නිදහස ලබා ගැනීමට ලංකාවට හැකියවීම ලංකාවේ සුබ අනාගතයක පෙර නිමිත්තේ මම සලකමි. ලංකා වාසීන්ට මම සුබ ප්‍රාර්ථනා කරමි. ලංකාව නියෝජනය කරමින් පිළිතුරු කතාව කළේ එවකට සභානායක පදවියේ සිටු පළාත් පාලන හා සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු එස්.ඩබ්ලිව්.ආර්.ටි. පණ්ඩාරනායක ඇමතිතුමයි. On behalf of the House of Representatives, I have the honor to present to you an address in reply to the gracious speech with which you have opened Parliament. This occasion not only marks the opening of a new session of Parliament, but is distinguished by an event of the highest importance in the long history of our country. We are once again free. It is මහජන මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් මෙම පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආදිපාදතුමා සහ දේවිය සහභාගී වීම ගැන ස්තුතිපූර්වක කතාව පැවැත්වීම මට පැවරීම මට කළ ගෞරවයක් ලෙස සැලකමි. දීර්ඝ ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවකි මේ. අපි නැවතත් නිදහස් වීම. අපට අතීත මතක සටහන් මත පමණක් ජීවත් විය නොහැකි බැව් අප දනිමු. අපගේ ඉතිහාසයෙන් අපට වර්තමානයේ සඳහා අනාගතයේ ගොඩනැගීමටත් අනන්ත නිදර්ශන ගත හැකිය. ලෝකයේ විශාල බලවත් රටවල් හා සසඳා බලන විට අප කුඩා රටක සුළු මිනිස් කොට්ටාසයක් වත් ඉතිහාසය දෙස බලන විට මිනිස් ප්‍රජාව වෙත තිබිය යුතු උසස් මිනිස් ගුණාංග වන වීරෝදාර බව, තේජාන්විත බව, තපෝ ගුණය, පරිත්‍යාගය සහ සේවය අප වෙත ඇති බව මොනවට පෙනේ. මේ සියලු ගුණාංග අනාගතයේදී අපට අවශ්‍ය වනවාට සැකයක් නැත. දිග වහල් බවකින් යලිත් අපි නිදහස්ව සිටිමු. අරගල වාද බෙහෙද සංග්‍රාම ආදියෙන් තොරව මේ නිදහස අප ලබා ගතිමු. මින් පසුව කොඩිගස වෙත ගිය ආරිපාදතුමා දහසක් මගුල් බෙරවා යද්දී මහජන ප්‍රීතිഘോഷා මැද්දේ ඉංග්‍රීසි කොඩිය පහත හෙලා සිංහ කොඩිය නංවන විට මා හිත තුල ඇති වූයේ අසමසම දේශාභිමානයකුත් ඉවසිය නොහැකි තරම් ප්‍රීතියකුත් එක්දාස් අටසිය පහළවේදී පරාජිත සිංහලයාගේ සිංහ කොඩිය පාතේරන ලද්දේ මහනුවරදී පෙබරවාරි මාසයේ 11 වෙනිදා මහනුවරට සපත් වුණු ආජපාලතුමා 12 වෙනිදා උදේ 10ට මහනුවර මගුල් මඩුවේ පැවැත්වූ චාම් උත්සවයකදී මහා සංඝයා වහන්සේ ඇතුළු වෙනත් ප්‍රභූන් විසින් පිළිගනු ලැබුවා. මෙදින නිදාස් ලංකා අධ්‍යාපනයේ නව පරිච්ඡේදයක ආරම්භ සලකුණක් වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුල්ගල ආදිපාදතුමා විසින් තබන්නට යෙදුණා. එදින රාත්‍රියේ ආදිපාදතුමා අවසාන සිංහල රජතුමාගේ මාලිගාවට පැමිණි අවස්ථාවේදී දියවර නිලමේතුමා විසින් පිළිගෙන දලදා මාලිගාව වෙත පෙරහැරින් කඳවාගෙන ගියා. දලදා මාලිගයේදී රාජකීය පිරිස ඉදිරියේ ගරුවක මාත්‍යතුමා දලදා මාලිකාවේ පත්තිරිප්පුවේදී සිංහපොඩියේ සෙව්වා. අවුරුදු 133කට ඉස්සෙල්ලා උඩරට සිංහල රාජධානිය ඉංග්‍රීසි ජාතීන්ට පාවා දෙන ලැබු අවස්ථාවේදී මහනුවරදී බිමට හෙළූ සිංහ කොඩිය මහනුවර පත්තිරිප්පුවේදී මෙදා එසවීම පළමු නිදහස් උත්සවයේ මට කවදාකවත් අමතක නොවන සිද්ධියක්. ලංකාවට නිදහස ලැබී අවුරුදු 21ක් අටවීම නිමිත්තෙන් පැවැත්වෙන මේ නිදහස් උත්සවය සඳහා මහනුවර තෝරා ගැනීම ඒ නිසා හැම ඇතින්ම සුදුසු බැව් මට පෙනී යනවා 1948 නිදහස් උත්සවාවලියේ අවසාන උත්සවයේ වශයෙන් කොළඹ දැනට නිදහස් මන්දිරයේ පිහිටා තිබෙන භූමි භාගයේ සංස්කෘතික සංදර්ශනයක් පිළිලකට තිබුණා. අප ජාතික ඉතිහාසයේ විවිධ සිද්ධීන්, නැටුම්, ගැයුම්, රැඟුම් ආදී නිරූපණය කළ මේ සංස්කෘතික සංදර්ශනය මගේ වගේම ඒ දුටු සෑම ලාංකිකයෙකුගේම සදා මතකයේ රැඳෙනු නිසායි. ආනිපාන ජීවිතය මම කලමක් කියන්නේ නැහැ. 1969 වසරේ පෙබරවාරි මාසයේ 4 වන දින ප්‍රචාරය කරන ලද 1948 නිදහස මා දුටු හැටි වැඩසටහන අද යටගිය දවසින් ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙනාවේ සුරිකා පෙරේරා appreciate it.